මේ සිද්ධිය දිහා හොඳට බලන්න ඕනේ. මේ පැත්තට කියනවා මොන විසුද්ධිය කියලාද? දිට්ඨි විසුද්ධිය කියලා. කාංකා විතරණ විසුද්ධිය කියලා. මේ දෙක තමයි අපි මේ කතා කර කර යන්නේ. හේතු මොනවාද? අපි ඇත්තටම හොරා කියලා කාට හරි කියනවා නම් අපි හිමීන් පැත්තකට වෙලා බලා හිටියොත් එයාගේ නිකන් බැල්ම එහෙමත් කොහොමද කවුරුවත් නැත්තනක. හොර බැල්මමයි තියෙන්නේ. නේද? කාට හරි සල්ලාලයා කියලා කොහේ තැනක අංවඩු ගහලා තියෙනවා නම් එයාගේ එහෙම එහෙ ඇවිදිනකොට බැලලා කොහොමද? බැල්ම කොහොමද? සල්ලාල බැල්මම තමයි. මොකද එයා හුලගේ ගිහිල්ලා ඉන්නේ. හ්ම්. එයා සැඩපහරකට හොයලා ඉන්නේ. කුමන සැඩපහරක්ද? ඒ බලන්න. කවදාක්වත් මත්පැන් පානය කරපු නැති කෙනෙකුට ජීවිතේ කවදාකවත් මත්පැන් පානය කරලත් නැහැ මත්පැන් ගැන අහලත් නැහැ මොකවත් නැහැ ආන්ගේ කෙනෙකුට මත්පැන් වීදුරුපී වතුර වීදුරුපී එකතන තිබුණොත් ඒ දෙක ගැන විශේෂ ඇල්මක් මත්පැන් වීදුරුව ගැන තියනවාද නැහැ වතුර වීදුරුවක් දැක්කා වගේ කිසිම ප්‍රශ්නයක් එක දවසක් මෙයාට බොන්න දෙනවා කවුරුහරි දෙකක් බොන්න දෙනවා ඔන්න සිත් පහල වෙනවා නේද ඉස්සෙල්ලාම අමාරුවෙන් උගුරෙන් පල්ලෙහාට දාගන්නවා. ඒකත් එක්ක ඔන්න ටික දවස් ටික වෙලාවකින් මොකද වෙන්නේ මෙයාට? අර තියෙන සංස්කෘතිය, අර තියෙන සભ્યත්වය, අර තියෙන හිර වෙලා තියෙන මානසික ගතිහින්දා තමන්ගේ තියෙන නිදහස වෙනුවට ලොකු ලොකු හැඟීම් පහළ වෙනවා. නේද? 아무තු නේද? හරියට නිකන් තිරසන් සතෙක්ට පහළ වෙන සිතුවිලි වගේ. ඇයි දැන් මෙතෙන්ට බල්ලෙක් ආවොත් මොකද කරන්නේ? එයාට කැම් දැන් මෙතන ඉන්නවා කියමුකෝ කැමති කෙනෙක් අයිතිකාරය හාම්පුතා ඉන්නවා කියන්නේ කොතන? ආය මොකුත් නැහැ කතාවක් නේද? මෙතන බණ කියනවාද මොකුත් නැහැ. එයාට ඕන දේ තමයි කරන්නේ. නාටනවා, කෑ ගහනවා, උඩ පයින්නවා ඔක්කොම කරනවා. පාලනයක් තියනවද? නෑ ඒ මොකද එතන ක්‍රියාත්මක වෙන සිතුවිල්ල විතරක් ප්‍රබලයි නේද? හොඳ නරක මනෝ ස්පර්ශයක් සිදු වෙන්නේ නෑ මනස පොඩි මනසක් තියෙන සත්තුන්ගේ. එතන මනෝ සංපස්සේ වශයෙන් යාට හොඳ නරක තේරුම් ගන්නේ දැන් මත්පැන් දීපුවහම මොකද වෙන්නේ මේ අපිට මේ රූප પરම්පරාව නාමයට හේතු වෙනවා. ඒ කියන්නේ අපේ මේ මස්තිෂ්කය පැහැදිලිවම උපදින උපදින මනසේ මනසේ උපදින යහපත් සිතුවිලි වලට රූප පැත්තෙන් මේ මානසිකාරයට හේතු වෙන කොටසෙහි අඩුවීමක් වෙනවා. ඒකින්ද එයාට ත්‍රිසංගත සිතුවිලි වලට සමාන සිතුවිලි පහළ වෙන්න ගන්නවා. එයාට ඒකෙන් නිදහසක් තියෙනවා. ඒකෙන් තිරිසංගත සැපයක් තියෙනවා. ආන්ගේ සැපය පහළ වෙච්ච සිත් පහළ වෙනවා. නැවත පහළ වෙනවා. නැවත පහළ වෙනවා. ඒකත් එක්ක එයාට මේ ඔපගෙම නිදහස් වුණා වාගේ සිතුවිල්ලක් තියෙනවා. අන්න ඊළඟට මොකද වෙන්නේ? ඒවා හේතු වෙලා, ප්‍රත්‍ය වෙලා, හේතු වෙලා, එකතු වෙලා නැවත මත්යන් විදුර දැකා ඇලීමක් පහළ වෙනවා. හරිද? ඇලීමක් එයාට පහළ වෙනවා. ඒ ඇලීම ප්‍රබල වුණොත් මොකද වෙන්නේ? ඒ සැප වේදනාව හින්දා ඇතිවෙච්ච උපාදානයක් ඒක. හරි? සැප වේදනාව හින්දා ඇතිවෙච්ච උපාදානයක්. ඒ ඇලීම ප්‍රබල වුණොත් මොකද වෙන්නේ? එයාට ඉන්නේ කවුද කරන්නේ මොනවද මොකවත් නැහැ. මෙතන හරි තිබ්බොත් ඇවිල්ලා ඒ ළමු අකුසල දහම් පහළ වෙනවා කියන්නේ ඒකයි. හරි? තල්ලාල පුද්ගලයා කියන්නේ එහෙමයි. හරිද? යම් කිසි රූප දිහා බලලා බලලා බලලා බලලා මොකද මේ? හරිද? එයාට පුරුෂයෙක් නම් ස්ත්‍රීන් කෙරෙහි ස්ත්‍රියක් නම් පුරුෂයන් කෙරෙහි ලොකු ඇල්මක් පහළ වෙනවා. ඒකින්ද දකින්නකොට බලන්නේ කොහොමද ගිලගන්න වාගේ බලනවා. ඒක බලනවා නෙවෙයි දැනෙනවා. විජුව දැනෙනවා. හරිද? අන්න ඒක වෙන්නේ අතීතයේ එයාට ඇතිවෙච්ච ස්පර්ශයන් අතීතයේ ඇතිවෙච්ච සිතුවිලි හේතු වෙලා එකතු වෙනවා. ආන්නේක හින්දා පාලනයකින් තොරව ඒවා හේතු වෙන එකතු වෙන හින්දා අපි ඉස්සෙල්ලා කිව්වා වගේ නේද මොකද වෙන්නේ මෙතන සල්ලාල හිත්ම පහළ වෙන නාම પરම්පරා සකස් වෙනවා සල්ලාල එතකොට තිරිසන් සිත්ම පහළ වෙන නාම પરම්පරා සකස් වෙනවා ඒ ඒ ඒ ඒ පුද්ගලයෝ එක එක එක එක ඒවාට විදුකම් ඇති වෙනවා හරිද සමහර අය කරුණාවන්ත සිතුවිලි ඇති කරගන්නවා ධර්මය හිලා කාලයක් යනකොට ඒ කරුණාවන්ත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා කරුණාවන්ත සිතුවිලිම මෙතන පහළ වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට අපි මේ පුද්ගලයාට අන්න ප්‍රඥප්තියක් විදිහට දැන් නමක් දානවා. මේ සල්ලාලයාය, මේ වේබද්දාය, මේ හොඳ කෙනාය, මේ නරක කෙනාය කියලා. ඊළඟට අපි වරද්දගන්නේ. සල්ලාලයා කෙරෙහි, වේබද්දා කෙරෙහි කොහොමද ඉන්නේ? ඔහේ හිටු කියලා ඉන්නේ බුදුමා කේන්තියෙන් ඉන්නේ. හරිද? දැන් ආය වෙලා තියෙන්නේ මොකද? අර පැත්තෙන් අරයාගේ නාම પરම්පරාව වැඩ කරලා මේ පැත්තෙන් මගේ මනෝ ස්පර්ශයෙන් මම ආයතරයක් ඉන්නේ අපහසුයෙන්. වෙන කවුරුත් ඉන්නේ. අන්න ප්‍රඥප්තිය මගේ පැත්තෙන්. අන්න ඒකට කියනවා අදිවචන සංස්පර්ශය කියලා මම මේ දැනගත්ත කරණේ වුණා හින්දා මට මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. හරිද? දැන් තේරෙනවද නූල් බෝලේ පැටලිලා කියන්නේ මොකද්ද කියන්නේ? එහා පැත්තත් පැටලිලා අන්තෝ ජටා බයි ජටා නේද? ඇතුළෙත් ගැට පිටත් ගැට හැම තැනම පැටලිලා තියෙනවා. මෙන්න මේ පැටලිල්ල ලියා ගන්න නම් පැහැදිලිවම පටිච්චසම්පාද ධර්මය ගැන ඔය විදිහට තේරුම් ගන්න ඕනද නැද්ද? දැන් බලන්න අර තණ්හාව තිබ්බා ඕනම කෙනෙකුට පොදුවේ උපදිනකොට තණ්හාව තිබුණා. තණ්හාව නැත්තම් උපදින්නේ ඒ තණ්හාවට අර ගිරව් දෙන්නගේ කතාව දන්නවනේ නේද? ගිරව් දෙන්නා විශ්වලාගේ දෙපැත්තකට. ඒ තණ්හාවට පෝෂණය වෙන්න ආකාරය අනුව තමයි අපේ ජීවිතය කුලගේ යනවා වාගේ කුලගේ යනවා වාගේ කුලගේ යනවා වාගේ හරි දැන් දැන් බලන්න දැන් ඒ වුණාට මේක සැක දුරු කරගන්න ඕන හින්දා මම කියන්නේ දැන් කෙනෙක් කියයි පින්නත් මේ මේ එතකොට අපිව පාලනය කරගන්නවා කියන්නේ මොකක්ද පාලනය කරගන්නවා කියන්නේ මොකක්ද බුදුජානක වහන්සේගේ ධර්මයට අනුව අපි කියනවා පාලනය කරගන්න ඕනේ කියලා හිතනවා ඇත්තටම පාලනය කරනවාද පාලනය වෙනවාද කියන්න බලන්න දැන් කල්පනා කරමු මට දැන් එකපාරටම මොකක් හරි නරක සිතුවිල්ලක් පහළ වෙනවා. ඒකත් හේතු ඇතුව. මට එකපාරටම හිතෙනවා මේ මන කිය කී ඉන්න මට මොකද්ද මේ හටගත්ත සිතුවිල්ල කියලා. අන්න ඒ බන කිය කී ඉන්න මට මේ ඇතිවෙච්ච නරක සිතුවිල්ල මොකද්ද කියලා හඳුනා ගන්න නරක සිතුවිල්ලක් කියලා හඳුනාගත්තේ මම ඉබේද නැත්නම් පරණ ඒවා පරණ මොනවා හරි දැනගත්ත දේවල් හින්දාද? පරණ මොනවා හරි මම දැනගෙන අන්න ඒවා හේතු වෙලා එකතු වෙලා මට හොඳ නරක සහිත සිතුවිල්ලක් හටගත්තා. හරි දොස්තර මහත්තයාට ලෙඩේ ගැන ආවා වාගේ සමහර අයට හොඳ නරක පිළිබඳ සිතුවිලි එන්න නැහැ. එන්න නැහැ. එන්න නැහැ නේද? අපි කියනවා ලැජ්ජාව බය කියලා. සමහර ඇත්තන්ට ඒ බුදුරජාණන් සඳහන් කරනවා ලැජ්ජා බය ඇතිව වාසය කරන පුද්ගලයා කියලා. ලැජ්ජා බය සමහර අයට තියෙනවා. සමහර අයට නැහැ. ඉන්න තැන දන්නේ නැහැ. කරන්නේ මොකක්ද දන්නේ නැහැ. ඇඳුම දන්නේ නැහැ. කතා කරන විදිහ දන්නේ නැහැ. මොකක්වත් දන්නේ නැහැ අතෝ. ඒ මොකද ඕන තැනක ගිහිලා පිස්සු වගේ ඉන්න පුළුවන්. අන්න ඒ මොකද ලැජ්ජාව බය කියන එක උපදින්නේ උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. ඒක ඒ අයගේ වැරද්දද? ලැජ්ජා බයට හේතු වෙන අතීත සිතුවිලි ඇති වෙලා නැති වෙලා නෑ මෙතන හේතු වෙන්නේ මොකුත් නෑ. හේතු වෙන්න මොකුත් නෑ. ඊයේ පෙරේදා ළමයෙක් තමන්ගේ අම්මයි තාත්තයි ඝාතනය කරා. නේද? අම්මා තාත්තද අසරණ ඝාතනය කරපු ළමයාද අසරණ. දෙගොල්ලම අසරණයි. හරිද? මේ දෙගොල්ලන්ගෙන් වැඩියෙන් අසරණ කවුද? අම්මයි තාත්තයි. ළමයා තමයි වැඩියෙන් අසරණ. ඇයි? අම්මා තාත්තා නම් මලා තමයි කොහේ තැනක උපදී මේ ළමයා අනිවාර්යයෙන්ම අපායම උපදිනවා නේද ඊළඟට මේ ළමයාට මේ මේ භවයේ ඉපදුනාට පස්සේ තිබ්බ තණ්හාවත් එක්ක එයාට මනසට ස්පර්ශ වෙන්න අවශ්‍ය කරන ගතිගුණ කොහෙන්වත් හම්බුනේ නෑ පාලනය වෙන්න අවශ්‍ය කරන සිතුවිලි ලැබුණේ නෑ එයාට ඉඩම ගැන තියෙන ආසාව අම්මා තාත්තගේ ජීවිතවලට වැඩිය ප්‍රබල වුණා ප්‍රබල වුණා මොනව කරලාද දැන් දන්නවා අපි මොනව කරලාද විඩාම ගැන තණ්හාවක් උපදින නේද සද්ද තණ්හ නේද ඇතිවෙච්ච ඉදම ගැන ඇතිවෙච්ච රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා ස්පර්ශ තණ්හා මිශ්‍ර වෙච්ච එක එක දේවල් පිළිබඳ ඇති වෙන තණ්හාවෙන් මේ ඉදමේ තණ්හාව මොකද උනේ අර පරිේශන මට්ටමට ඇවිල්ලා ලාභයට ඇවිල්ලා ඔය දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ගිහිල්ලා මොකද වෙන්නේ අපිට මේක ප්‍රබල උපාදානයක් බවට පත් වුනහම අම්මා තාත්තා ගැන තියෙන කැමැත්ත හොඳ නරක ඔකටම වැඩිය මොකද වෙන්නේ අරක ඉස්සර වැටෙන්න පටන් ගන්නවා නේද එතකොට මොකද වෙන්නේ ඒක ක්‍රියාත්මක භාවයටම යනවා අන්න ඒ නාම પરම්පරාවට අවශ්‍ය කරන සිතුවිලි හටගන්න අපේ ජීවිත ගුණ ගැන කොළ වගේ හරි මේ නාම પરම්පරාව කියන්නේ කුල කියන කොළ වගේ කුලන් හැමන පැත්තට තමයි යන්නේ හරි බුදුරජාණන් වහන්සේ මේ දීඝනිකායේ බොහෝ සූත්‍ර ධර්ම දේශනා කරනකොට ඒ දේශනාවේ තියෙනවා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ ණය ධානිකෝ ධර්මයේ මුල මැද අග පැහැදිලිව දේශනා කරන කල්හි ඒ ධර්මයේ ශ්‍රවණය වෙච්ච පින්වන්ත කුලපුත්‍රයෝ ආන් එහෙමයි තියෙන්නේ. ඒ ධර්මයේ ශ්‍රවණය වෙච්ච අය. ඒ අයගේ සිත්වල ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං කියන ආකාරය සංකල්පිතං කියන ආකාරයට සිතුවිලි පහළ වෙනවා. මම මේ ධර්මය තුළ හික්මෙන්න ඕනේ කියලා. හොඳයි. මේ අද මේ කාලේ මේ අත්ංගයේ තුල යම් කිසි කුසලයක් හටගන්න සිතුවිලි හටගන්නවා නම් ඒ කුමන හේතුවක් උඩද තමන්ගේ ගුරුවරු දෙමව්පියෝ හින්දා පහළ වෙච්ච හොඳ සිතුවිලි හේතු වෙලා එක් වෙලාද නැද්ද? මගේ ගුරුවරුන්ට දෙමව්පියන්ට ඒ ඒ යහපත් කුසල වඩන සිතුවිලි ආවේ කාගෙන්ද? එයාලගේ ගුරුවරුන්ගෙන් දෙමව්පියන්ගෙන්. ඒ කට්ටියට ආවේ කාගෙන්ද? ඔය පොලිම ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට අරගෙන ගියොත් කොතනද නවතින්නේ? බුදුරජාණන් වහන්සේගේ. එහෙනම් අද මට කුසල සිතුවිල්ලක් පහළ වෙන්න බුදුරජාණන් වහන්සේ හේතු වෙලා තියෙනවද නැද්ද? මේ බෝධිසත්ව ජීවිතයයි මේ පාරමිතා පෙළහරයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න හේතුනේ. නේද? එහෙනම් එදා මේ පාරමිතා පුරන්න ගත්ත වෙහෙස මහන්සිය අද මට හේතුවක් වෙලා තියෙනවද නැද්ද? නේද? අන්න මාව පාලනය වෙන්නේ අන්න එහෙමයි. මෙතන මේ සිතුවිලි පරම්පරාවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඍජුවම මගේ කුසලයට හේතුවක් වෙලා තියෙනවා. නේද? බලන්න මෙන්න මෙහෙම එකක් මිසක්ක. මිසක්ක මෙතන සිද්ධ කරන පුද්ගලයේ කෙනෙක් ඇත්තේ නැහැ. මේකට හරි ලස්සන කතාවක් කියනවා අපේ කටුකුරුන්ගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. හරි? හරියට මේ නිවන් දකින වැඩපිළිවෙල හරියට අර සහය දුවන තරගයක් වගේ කියලා. හරි. ඒක හරි ගැළපෙන උදාහරණයක්. ඒක මම මතක් කරේ. ඒක මට බොහොම හිතට දැනුණා. හරි. ඇයි? තරගය දිනනකම් මේ අර යෂ්ටිය පිළිබඳ තියෙන පුදුම කැමැත්තක්. හරි. යෂ්ටිය පිළිබඳ පළවෙනි තරඟ පළවෙනියෙන් දුවන එකනා යෂ්ටිය තදින් අල්ලගෙන ගෙනල්ලා දෙවෙනියට දෙනවා. ඒක යෂ්ටිය ආධාරණත් ඔක්කොම ඉවරයි. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි වශයෙන් මේ ඉදිරියට ගිහිල්ලා නිවන් දැක්කා කියලා දැනෙන්නේ. දැන් දැන් නම් හිතනවා මම සෝවාන් වුණොත් දනී නේද මම ලෝකෙටම පරකාසයට කෑ ගහලා මං සෝවාන් වුණා කියලා කියලා එහෙම කියලා කියනවා. නමුත් යෂ්ටිය අරගෙන පියවර හතරම දිව්වද යම්කිසි කෙනෙක් ඊට පස්සේ දැකලා තියෙන අච්චර අමාරුවෙන් අරගෙන ආපු යෂ්ටිය දිනුම් ගනුව පහු කරා විතරයි උඩට දාලා විසි කරනවා නේද අන්න ඒ වගේ තමයි අපි මේක ලබා ගන්න තුරු තියෙන්නේ ලබා ගැනීම පිළිබඳ ඡන්දයක් කැමැත්තක් පුද්ගල සංඥාවක් ඒක අයින් වෙච්ච ගමන් සෝවාන් වෙච්ච පුද්ගලයාට ඒක කියන්නවත් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ ඒක කියන්නවත් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ ඉතින් මේ ඇති වෙන පුද්ගල පුද්ගලානුබද්ධ ප්‍රඥප්තියෙන් තමයි ඔය එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා අහවලාය අහවලාය අහවලාය අහවලාය අහවලාය කියලා බෙදලා වෙන් කරලා තියෙනවා. එතකොට ආයේ කියයි අෂ්ටපුද්ගල මහා සංඝරත්නය කියලා එකක් බුදුහාමුදුරුවෝ පනවලා තියෙනව නේද කියලා. අපේ හිත වලට එන ප්‍රශ්න ටික ඔක්කොම අපි විසඳගමු. මම කිව්වා නේද කලින් ජීවයේ සත්වයක් නැතුවම අපි කියනවා බස් එක ආවා කියලා. කාර් එකක් ආපුවාම කියනවාද බස් එකක් ආවා කියලා? ඇයි අන්න අර ඒ ක්‍රියාවලිය එකතුවට බස් එකේ ක්‍රියාවලිය එකක් කාර් එකේ ක්‍රියාවලිය එකක් කරත්තේ ක්‍රියාවලිය තව එකක් අන්න ඒ ක්‍රියාවලි එකතුවට අපි නමක් දානවා හරි ඒ වගේම මෙතන සිද්ධ වෙන උතන සිද්ධ වෙන අර නාම પરම්පරාවේ එකතුවට අපි නමක් දානවා කරුණාවන්ත පුද්ගලයා අහවල් පුද්ගලයා සල්ලාලයා දේබද්දා කියලා නම දාන. එතකොට සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි මාර්ගස්ත පලස්ත අන්න ඒ කට්ටියට පුද්ගලවාදයෙන්ම බුදුරජාණන් වහන්සේ නමක් දානවා. අපිට හිතෙන්නේ සම්පූර්ණ පුද්ගලයෝ කියලා එකක් තියෙනවා. හරිද? නමුත් මේ බලන්න. මේකෙන් මේක තේරුම් ගන්න පුළුවන්. පුද්ගලයෙක්ගේ ආයශය කොතරද? ඕනම පුද්ගලයෙක්ගේ ආයශය කොතරද? අපි කියන අහවල් පුද්ගලයා කියලා. පුද්ගලයා වෙනස් වෙන්නේ නැති හින්දා අපි යාට ඒ වගේ කියන්නේ. එහෙනම් පුද්ගලයාගේ ආයශය කොතරද? චිත්තක්ෂණය වෙන්න ඕන ඊළඟට ඉන්න වෙන එක්කෙනෙක් ඊළඟට ඉන්න වෙන එක්කෙනෙක් ඊළඟට ඉන්නේ වෙන එක්කෙනෙක් හරි ඒකින්දා අන්න බලන්න ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අපිට මාර්ගස්ත පුද්ගලයා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියන එකෙන් එක්කෙනෙක් තමයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයා. එතකොට අර එක තැනකදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේගෙන් විමසනවා මේ අන්නර අහවල් අහවල් අයගේ ගතිය මොකද්ද? ඒ කට්ටියගේ ඒ කට්ටිය මරුණාට පස්සේ මෙහෙම උනේ කොහොමද? මෙහෙම උනේ කොහොමද? මෙයාට මොකද උනේ? මොකද උනේ? මම බුදුරජාණන් වහන්සේ දේශනා මෙයා සෝවාන් වෙලා හිටියාය, සකදාගාමී වෙලා හිටියාය, අනාගාමී වෙලා හිටියාය, අරහත් වෙලා හිටියාය කියලා කියනවා මිසක්කා සෝවාන් මාර්ගස්ත වෙලා හිටියාය. ඒකට මාර්ගස්ත පුද්ගලයෙක් පනවනවා. මාර්ගහිත කියලා කියන්නේ ලෝකෝත්තර උත්තර හිතක් ඒ කියන්නේ ප්‍රහාණ චිත්තයෙන් මේ ලෝකය අවබෝධ කරගන්න අවබෝධය සිද්ධ වෙන කෘත්‍ය සිද්ධ වෙන ප්‍රහාණ කෘත්‍ය සිද්ධ වෙන සිතට කියනවා මාර්ග හිත කියලා. හරි? ඒකත් එක්කම ඊළඟට ඇති වෙන්නේ කලස්ත. එහෙනම් මාර්ගස්ත පුද්ගලයාගේ ආයුෂය චිත්තක්ෂණයයි. හරිද? ඒක හරි සරලව තේරුම් ගන්න පුළුවන් අපිට මම උදාහරණයක් කියන්නම්. මං කාත් එක්ක හරි වැරදීමක් හින්දා තරහෙන් ඉන්නවා. කාත් එක්ක හරි වැරදීමක් හින්දා තරහෙන් ඉන්නවා. හරි? ඒ කියන්නේ මං හිතාගන්නේ මෙයා මට මේ වැරද්ද කරනවා කියලා. තරහෙන්මයි ඉන්නේ. දැන් කවුරු හරි ඇවිල්ලා මට මේක හේතු ගන්නවා. මෙයා මෙහෙම හොඳ කෙනෙක් මෙහෙම හොඳ කෙනෙක් දැන් මට ටික ටික ටික ටික හේතු ගන්න නිසා ටික ටික මෙයා ඇත්තටම හොඳ දදන්නේ නැහැ හොඳ දදන්නේ නැහැ කියලා ඒ වුණාට මට ආයෙ සාධක තියෙන හින්දා මම කියනවා නෑ නෑ වැරදි කෙනෙක්මයි කියලා හිතනවා හොඳ කෙනෙක් කියලා හිතනවා අපි තම මට මෙයා මේ වැරද්ද කර කරේ එක්තරා අවස්ථාවක කියලා මම හිතන්නේ ඊට පස්සේ මට හේතු ගන්නන පුද්ගලයා මට ඔප්පු කරලා පෙන්නනවා ඔයාට ඒ වැරද්ද සිද්ධ වෙන වෙලාවේ එයා මේ කාර්යාලයේ පැත්තලා අනාතකවත් හිටියේ නෑ මෙන්න හිටිය තැන කියලා ෆොටෝ එකක් පෙන්නනවා ඔප්පු කරලා පෙන්නනවා දැන් මට එකපාරට මොකද හිතෙන්නේ ඒක දැනගන්නකොටම ඒක මට අනේ මෙයා එහෙම කරලා නෑනේ කියලා මට අවබෝධ වෙන්නේ එක හිතකින්ද නැද්ද ආන් ඒ අවබෝධ වීමත් එක්කම එයත් එක්ක තිබ්බ තරහට මොකද වෙන්නේ සීදි දෙකක් එකවර සිද්ධ වෙන හැටි බලන්න නේද අවබෝධය ඇතිවීමත් තරහ නැතිවීමත් කියන එක ඒක හරියට මේ ලයිට් එක දානකොට මේ ශාලාවේ තියෙන අඳුර අඳුර නැතිවීම එළිය ඇතිවීම සිද්ධි දෙකක් නමුත් එකවරම සිද්ධ වෙනවා වගේ අවබෝධය ඇතිවීමත් එක්කම අර තරහ කියන එක කැපිලා ගියා. එහෙනම් අවබෝධය ඇති වෙන අවස්ථාව කියන්නේ අවබෝධය ඇති වෙන්න ඉස්සෙල්ලා මම මට තරහ තිබ්බ පුද්ගලයෙක් මම අවබෝධයෙන් පස්සේ මම තරහ නැති පුද්ගලයෙක් අවබෝධය ඇති වෙන හිත කියන්නේ මොකද්ද? තරහ ඇත්තෙත් නැහැ නැතිත් නෑ. හැබැයි ඒ හිත කරන කෘත්‍ය තමයි අර තරහ නැති කිරීම අවබෝධය ඇති කිරීම. අන්න ඒ ඒ අවබෝධය ඇතිවීමේ පුද්ගල භාවය මගේ චිත්ත ක්ෂණයද නැත්. එන මාර්ගස්ත පුද්ගලයා චිත්තක්ෂණය. හරි. ඔන්න ඔය විදිහට මේ නාම પરම්පරාව ඉදිරියට යන හැටි අර ප්‍රඥප්ති වශයෙන් කියන පුද්ගල කියලා දේශනා කරේ ඒ ඒ ඒ ඒ තැන නැවත සකස් වෙන්නේ අතීත හේතු වෙලා ප්‍රත්‍ය වෙලා හින්දාමයි. මේක හොඳට තේරුම් ගන්න ඊළඟ කාරණාව තමයි දුම් හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද? තියෙනවා. දුම් හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද? තියෙනවා. ඕක බය වෙන්න දෙයක් නැහැ. හරි මම ගිහිල්ලා ඡායාරූපයක් අරගත්තා. ආ මගේ කැමරාවේ දුම්හිදැල්ල වැටුණා. ඒ ඡායාරූපයට සර්වසම දුම්හිද ඇල්ලක් ආය හොයන්න පුළුවන් වෙයිද? එහෙනම් දුම්හිද ඇල්ලේ ආයුෂය කැමරාක්ෂණයයි. මම දන්නේ ඒක. අපි කැමරාවෙන් කතා කරමු. කැමරාවේ තනිතරම් වෙච්ච ස්වභාවයේ ඒක ඊළඟ මොහොතේ ඒක වෙනවා. ඊළඟ මොහොතේ වෙනස්. ඊළඟ මොහොතේ වෙනස්. එහෙම නේද? හරි. නමුත් මට දුම් හිඳැල්ල අඳුර ගන්න පුළුවන්. එක වෙලාවක මෙතන තිබ්බ වතුර බිඳුවක් තියෙනවා නම් ඊළඟ වෙලාවේ ඒක පල්ලෙහාට එනකොට උඩ තිබ්බ එක එතෙන්ට එනවා. ඊළඟ එක පල්ලෙහාට එනකොට ආය ආරක මෙතෙන්ට එනවා. අන්න ඒකට කියනවා සම්තතියක් ගැලීමක් කියලා. ඒ ගැලීම යම්කිසි සමාන ආකාරයකින්ම සිද්ධ වෙන හින්දා මොකද වෙන්නේ? මට මේක එකම රටාවකට පේනවා. එකම රටාවකට පේනවා. එකම විදිහකට පේනවා. ඒ මොකද අර ගලේ වැදිලා මේක විසිරිලා එකම විදිහ හැම හැම වෙලෙම වෙනස්. හැම වෙලෙම වෙනස්. නමුත් මට මේක එක්තරා රටාවකට මං ඒ රටාවට කියනවා ඒ ආවේනික රටාවට කියනවා දුඟින ඇල්ල කියලා. ප්‍රඥප්තිය. ඒ වගේ මෙන්න මේ නාම પરම්පරාව රූප પરම්පරාව අතීතයේ හේතු වෙලා නැවත මෙතන ඵලයක් විදිහට හටගන්නකොට කරුණාවන්ත සිතුවිලි වපුරුපයට කරුණාවන්ත පහළ වෙනවා සල්ලාල සිතුවිලි වපුරුපයට සල්ලාල සිතුවිලි වේවද සිතුවිලි වපුරුපයට වේවද සිතුවිලි ඒ විදිහට එක එක ඒවා එක එක විදිහට එක එක කෙනාට එක එක කෙනාට ආවේනිකව යම් කිසි ආවේනික රටාවක් අපිට දැනෙනවා පේනවා ඒකින්ද අන්න ඒ නාමකය නේද සිත් හින්දා බේබද්දා කියලා මූණ දිහා බලලාද පණවන්නේ ක්‍රියාව බලලාද? සිත දිහා නේද? සිතේ ක්‍රියාකාරීත්වය අනුව. සල්ලාලයා කියන්නේත් එහෙමයි. එහෙනම් නාම પરම්පරාව අනුව පුද්ගලයා කියලා අපි හදනවා. ඒ වගේම බලන්න රූපයක් හැම වෙලෙම බිඳි බිඳි බිඳි බිඳි ගියාට මාසෙකින් අවුරුද්දකින් අවුරුදු දෙක තුනකින් දැක්කහම හඳුනා ගන්න පුළුවන් බෑද? ඒක කොහොමද? වෙනස් වෙනවා තමයි වෙනස් වුණාට ඒ වෙනස් වීමේ යම් කිසි මොකක් හරි ආවේනික රටාවක් තියෙනවද නැද්ද? පරම්පරාගතයක් තියෙනවා ඒ වෙනස් වීමේ. හරි මේ වගේ මුණුපුරයි පුතයි තාත්තයි සීයයි මම හතර දෙනා පෙළගස්සනවා. සීයා hina වෙන විදිහේ අන්තිම පුරුක hina වෙන විදිහේ හෝ කනේ හරි මූණේ හරි හැඩරුවේ හරි පාටේ හරි මේ හතර දෙනාගේම මොකක් හරි ආවේනික ලක්ෂණයක් තියෙනවද නැද්ද? ආන් ඒකට කියනවා පරම්පරා ලක්ෂණයක් කියලා. අන්න ඒ වගේ අපේ රූප බිඳිලා නැවත රූප සකස් වෙන්නේ පරණ ඒවාට යම්කිසි සමානකමක් ඇතුව. ඇයි ඒ? දුන්හිඳ ඇල්ල බිඳිලා ඊළඟට ඇල්ල සකස් වෙන්නේ එකම විදිහට අර ගලේ වතුර වැටලා එන හින්දා පරණ එකට යම් කිසි සමානකමක් ඇතුව. ඒ වගේ අපේ මේ රූපයට හේතු වෙන කාරණා හතරයි කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා. එහෙම නේද? අන්න ඒ හතර. කර්මය එක ෂණයක ලොකු වෙනසක් වුණොත් මාව දැන් මෙතනම කලාගෙන හිටිනවා. එක්ක මේකේ මගේ ඇහැ වැදිලා පොට වෙනවා. හරිද? එහෙම නැත්නම් අර පරිබේරියෙන් වැටලා සම්පූර්ණ මූණ වෙනස් හැලයකට යනවා. හ්ම්. එහෙම මොකක් හරි වෙනවා. චිත්තයේ ලොකු වෙනස් වීමක් වෙනකොට මේ ශරීරයට වෙන දේ දැකලා තියෙනවා. මේ මේ හොඳට ඉන්න එක පාට යස්සයෝ වගේ මූණ හැදෙනවා. නේද? අත් මිටි මොනෝ වෙනවා, දත් කූට්ටු වෙනවා. හ්ම්. දැකලා තියෙනව නේද? ආයෙන චිත්තයේ රූපයට සම්පූර්ණයෙන් බලපාන බව ඒ ශනේම බලපාන හැටි අපිට තේරෙනවා. නේද? එතකොට ඊළඟට ඍතු ඍතුවත් එහෙමයි ආහාරයත් එහෙමයි. අපේ ආහාර රටාව එක වගේ. අපි ඉන්නේ එකම ඍතුවක් තියෙන තැනක. නේද? එතකොට අපේ කර්මයේ එහෙම හදිස්සියෙම එකපාරටම ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. එහෙම වෙන වුණොත් වෙනස් වෙනවාමයි දැනට සාමාන්‍ය එක ගන්නට යනවා. චිත්තයත් චිත්ත පරම්පරාව හැදෙන හැටි අපි කිව්වා. ඒකින්ද ඒකත් එක්තරා රටාවකට එක දවසක් ගත්තොත් මොහොතක් ගත්තොත් ඊළඟ මොහොතට සමානවයි එන්නේ. හතරම සමාන වෙන හින්දා සකස් වීමේ යම්කිසි රටාවක් තියෙනවා. නමුත් බලාගෙන ඉඳිල හැරෙනවා, ජරාවටපත් වෙනවා. නමුත් රටාව තුල ඉඳගෙන නේද? ඒ රටාව තුල ඉඳගෙන. ඉතින් මේ ශරීරයත් එක්තරා හැඩතලයකට එක්තරා ආවේනික රටාවකට යනකොට ආන් ඒ ශරීරය දැකලා අපි දානවා නම. නේද? සමහර අයට හරකා, බල්ලා, මීයා, ඉබ්බා, මිනිසයා, කමල්, නිමල් කියලා දානවා. ඊළඟට එයාගේ ගතිගුණ දැකලා මිනිස්සුන්ටම නම් දානවා හරකා ඉබ්බා බූරුවා කියලා එහෙම වුණා නේද ඒ නාම પરම්පරාව දිහා බලලා මොකද එක්තරා රටාවකට එන හින්දා ඔන්න ඔය ඒ ඒ කෙනාට අයිති නැති අපිටත් අයිති නැති Tamanටත් අයිති නැති මෙන්න මේ වැඩපිළිවෙල හින්දා ඔන්න ඔය මනෝ ස්පර්ශය සහ පටික සංස්පර්ශය කියලා කියන මෙන්න මේ ආයතනයන් පහේ හටගන්න මේ ස්පර්ශයෙන් හින්දා අපිට අහවලා දැක්කා මෙයා දැක්කා මෙයා දැක්කා කියලා නොයේකුත් ස්පර්ශ වේදනා හටගන්නවා තණ්හා හටගන්නවා අන්නේ ස්පර්ශද වේදනා තණ්හා අපිය ආයසර රෞමේ නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත හටගන්න හේතු වෙනවා හරි එතකොට මටවත් අයිති නැති අනුන්ටවත් අයිති නැති මෙතෙන්ටත් අදාළ නැති සමහර නාම රූප પરම්පරාවල් වලට ආවේනික ලක්ෂණයන් වගේ අරගෙන අද මේක තත්ත්වකම් නේ සමහර අය අනිත් අයට වැඩිය මට ආදරේයි කියලා දැනিলা තියෙනවද නැද්ද පොඩි පුතා ලොකු පුතාට මට ආදරේයි නේද කියලා දැනিলা තියෙනවද නැද්ද ඇත්තටම එහෙම අදහසක් තියනවද නැද්ද? ඒ මොකද වෙන්නේ? ඒ මොකද සමහර අයගේ සිත්වල මං ගැන ආදරයක් උපදිනවා කියලා Tamanට දැනෙන්නේ. බලන්න දැන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ තනත්තාගේ සිතේ මං පිළිබඳව කැමැති සිතුවිලි අර තණ්හාවෙන් පටන් අරන් උපාදාන දක්වා එයා padi වගේක් නැගලනවා. ඒ padi නගින හැම වෙලාවකම තෘෂ්ණා බරිත සිතුවිලි ඒ හිතේ අතීතේ පහළ වුණා. නේද? පහළ වෙලා ඇති වෙලා නැති වෙලා ගියා. අන්න ඒවා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මොකද වෙන්නේ? දැන් එයාගේ ඒ චිත්ත පරම්පරාවේ මං ගැන තෘෂ්ණා සහිත සිතුවිලි අනිත්‍යයට වැඩිය පහළ වෙනවා. ආන් එතකොට අපි කියනවා අන්න අර පුද්ගලයා මට ගොඩක් ආදරේ නේද? ඒක නෙමෙයි වෙන වැඩේ. එයා එහෙම ඉන්නකොට ඔන්න එයා දකිනවා වෙන කෙනෙක් දැක සතුටක් ඇති වෙනවා. පරිේශන ඇති වෙනවා. ලාභයක් ඇති වෙනවා. නේද? ඒ සිතුවිලි પરම්පරාවේ වෙන වෙන ඒ පරිදිගේ වෙන කවුරු හරිත් නැකලා දැන් බලන්න. දැන් මොකද වෙන්නේ? මං කියනවා දැන් මට ආදරේ නැත. ඔන්න විනාශේ නේද? සිද්ධ වෙන කොයි වෙලාවේ ඕක වෙයිද කියලා කියන්න පුළුවන්ද? නේද? කොයි වෙලාවේ මම මහ ලොකුවට අල්ලාගෙන ඉන්න නාම પરම්පරාවට ඒ වගේ බිම් බෝම්බයක් වදින්ද කියලා කියන්න පුළුවන්ද බයිස්? නේද? ඒ වගේ බෝම්බයක් වදින්න ඉඩ තියෙනවා. එහෙම වෙච්ච ගමන් ඉතින් අනිත් එක්ක නම මොකද කරන්නේ? හරි. ඕක අපි දන්නවද නැද්ද? මන්නම් කියන්නේ ඕක අපි ඔක්කොමලා දන්නවා. හ්ම් ඔන්න කියනවා අපි දෙන්නා විවාහ වුණේ අවුරුදු 7ක් ආදරය කරලා අපි පුදුම විශ්වාසකින් ඉන්නේ කියලා කියනවා අපිට ඇවිල්ලා ලොකුවට. මම එතකොට අහනවා එහෙනම් මොකටද නීතියේ ලිව්වේ? <laughs> එච්චර විශ්වාස නම් ඇයි නීතිඥයෙක් ඉදිරියේ නැත්තම් නීතියේ ලිව්වේ ඇයි? ඇයි නීතිය කියන්නේ? විශ්වාසය නෑ නේද? අපි ඔක්කොම එකතු වෙලා කරන්නේ අමුම අමු බොරුවක් නේද? විශ්වාසය තියෙනවා නම් ආයේ නීතිය දියන්න ඕනේ අපි දෙන්න මැරෙනකන් එකට ඉන්නවා කියලා අරයා කියනවා මං අර නේද ඒ නීතිඥයාද කවුද මන්ද ඉස්සරහා කියනවා මම මැරෙනකම් මෙයාව බලා ගන්නවා මෙයාත් කියනවා මම මැරෙනකම් බලා ගන්නවා ආ පොරොන්දු වුණා ආ මුද්දර උඩින් අස්සම් කරාට දැන් එහෙනම් ආන් හරිය කියලා නේද ඒ ඔක්කොම මොකද අපි හොඳට දන්නවා එහා පැත්තේ හිත ගැන විශ්වාසයක් තියන්න දැරිහින්ද තියෙන ජීවත් වෙන්න තියෙන බයට අනියම ඉන්න බයයි අපි මේ ලෝකේ. මොනවා වෙයිද දන්නේ ආන්නේ බයට එකා එකා එකා එකා බැඳගෙන ඉන්න තමයි ලැස්ති වෙන්නේ යකාගත ගත්තා වගේ. නේද? නෑ ඉතින් මේ මේ නාම රූප පරම්පරාව තේරුම් ගන්න නැතුව අපි මේවා පුද්ගලවාදයෙන් නැද ගන්නවා. හරිද? ඒ මදිවට ඒවා හින්දා රණ්ඩු අල්ලනවා. ඒවා හින්දා මරා ගන්නවා. ගුටි බැටන ගන්නවා. කේලම් කියනවා. මේක මහා විජුම්බරයක්. ඉතින් මේ ටික තේරුම් ගත යුතුව තියෙනවා මේක තේරුම් ගත්ත කෙනාට කවදාවත් තමන්ගේ මේ ජීවිතය නැත්තම් මේ නාම රූප પરම්පරාව ආත්මයක් කියන්නේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් එකක් මට ඕන හැටියට පවත්වා ගන්න පුළුවන් එකක් මට ඕන හැටියට නවත්ත ගන්න පුළුවන් එකක් කියන සිතුවිලි එයිද නේද ඊළඟට එන්න එහෙම අය එක එක්කෙනෙක් සමහර අය වැරදිලා මේ නාම රූප પરම්පරාව වැරදිලා මේ සූත්‍රයේ තියෙනවා රූපවත් වූ සූක්ෂම වූ ආත්මයක් පණව ගන්නවා පණව ගන්නවා කියන්නේ පැන වෙනවා ආත්මයක් විදිහට අපිට දැනෙනවා මං කිව්වේ ඉස්සෙල්ලා නැති මමක් නැති මගේ කියන හැඟීමක් ඇවිල්ලා මගේ කුංචි කාලේ ඉඳන් මේ වෙනකන් ආපු ආත්මය කියලා. නැත්නම් අතීතයේ සිට වර්තමානයේ හරහා අනාගතය දක්වා අකණ්ඩ රේඛාවකින් යා කරගත්ත අතීතය ලුහු බැඳ බැඳ ලුහු බැඳ බැඳ අනාගතය ප්‍රාර්ථනා කෙරෙන ස්වභාවයක් තියෙන නාම પરම්පරාවක රූප પરම්පරාවක මම හිර වෙනවා හිර වෙලා මම නිරෝගී පුද්ගලයෙක් මම ශක්තිමත් කෙනෙක් මම මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා අපිට සිතුවිලි ඇති වෙනවා ඒකෙන්ද අපි මොකද කරන්නේ මේ ආත්මය රැකගන්න කියලා මොකද කරන්නේ? අතීතයේ මං කැමති විදිහක් තිබුණාද හැම වෙලේම පිරික්සනවා වර්තමානයේ තියනවා කියලා. හරිද? අනාගතයේ ඒක හැම වෙලේම ප්‍රාර්ථනා කරමින් මහා දුකක් කරනවා. මොකද මේ Tamanට අයිති නැති වැඩපිළිවෙලා පවත්වා ගන්න උත්සාහ කරන නොදන්නාකම හින්දා. මේක විතරක් නෙවෙයි. තව ඒවා වගේ පුත් අල්ල ගන්නවා. මේකවත් බැරි කොට වෙන එකකුත් අල්ලගෙන ඒකටත් කියනවා මගේ නෙවෙයි ඒකට කියන්නේ මගේම කියලා කියනවා. වෙන එකක් අරගෙන ඒකට කියනවා මගේම කියලා. එයාටවත් බෑ ඒක පවත් ගන්න. මෙහෙ හදනවා ඒක පවත් ගන්න. මේ හොද්දටම පිසු ආයෙ නේද? හොඳටම විකාර ගතිය. ඔලොමොරොන්දම් ගතිය. ඉතින් මෙන්න මේ ටික තේරුම් ගන්න නැතුව අපි හරියට දුක් විඳිනවා. මේක තේරුම් ගන්න එක තමයි අමාරුම වැඩි. හරිද? ලෝකේ තියෙන අපහසුම වැඩි. බලන්න ওই ටික හරියට තේරුම් ගත්තා නම් සත්‍ය පුද්ගල නැත්තම් මම මේ වගේ පුද්ගලයා මේ වගේ ප්‍රඥාප්තින් ඔක්කොම කැඩලා යනවා. නේද? ඔක්කොම කැඩිලා නැත්නම් ඉතින් සමහර අය රූපය ආත්ම කොට ගන්නවා සමහර අය වේදනාව ආත්ම කොට ගන්න ඒ වගේම රූපය ඒ ළඟට රූපවත් වූ සූක්ෂම වූ ආත්මයක් පනවනවා කියලා සඳහන් කරලා තියෙනවා මේක ඊළඟට රූපවත් වූ අනන්ත වූ ආත්මයක් පනවනවා පනවනවා කියන්නේ පැන වෙනවා යාට දැනෙනවා ඒ විදිහට හරිද සමහර විට අරූප වූ සූක්ෂම වූ ආත්මයක් පනවනවා අරූපී වූ අනන්තවත් වූ ආත්මයක් පණවනවා. ඒ කියන්නේ සමහර අය භාවනා ආදී කරලා ඒ කුංචිතාසියුම් කසින ආලෝක වගේ දේවල් තමන්ගේ ආත්මය කොට ගන්නවා. ඒ වගේ. ඊළඟට සමහර ඇත්තෝ මේ හතරෙන්ම අයින් වෙලා වේදනාව ආත්ම කොට ගන්නවා. සමහර අය කියනවා වේදනාව මගේ ආත්මය. නැත්තම් වේදනා සහිත ආත්මයක් මට ඇත. ඒ කියන්නේ විඳිනවනේ විඳින්න නැත්නම් ඉතින් මොන ආත්මයක්ද? එහෙම කියනවා. සමහර අය කියනවා සමහර අය හිතෙනවා. දැනෙනවා. වේදනාව මගේ ආත්මය නොවේය. මගේ ආත්මය විඳීමෙන් තොර එකක් කියලා සමහර අයට දැනෙනවා. සමහර අයට දැනෙනවා විඳින ආත්මයමයි ආත්මය කියලා. වේදනාව මගේ වේදනාව කියන්නේ මගේ ආත්මය නෙවෙයි. නමුත් විඳීමක් ඇති දෙයක් ආත්මය කියලා ඔය වගේ එක එක එක එක එක විදිහට සක්කාය දිට්ඨිය ඇති වෙන ආකාර 20 ආකාර 20ක් තියෙනවනේ 20 ආකාර සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හතර ආකාරයකින් වැරදි ගැනීමක් ඉඳලා දැන් මේකෙදි හරි අපූර්ව කතාවක් තියෙනවා මේ සූත්‍ර දේශනාවේ අවසාන භාගයේ මෙන්න මෙහෙම යමෙක් වේදනාව ආත්ම කොට ගනීද ඒ අත්තාගෙන් අහන්න කියනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් අපේ විදර්ශනාවට හොඳ දෙයක් ඒක. දැන් බලන්න විඳීමක් නැත්තම් විඳීමක් නැත්තම් මෙතන ආත්මයක් මට ඉතින් මොකුත් නැහැ විඳීමක් නැත්තම් මේකෙන් ඇති වැඩක් නැහැ කියලා අපිට දෙන්නේ. වේදනාව මට ඕන හැටියට පවත් ගන්න පුළුවන් නම් යම් විදිහකින් බුදුරජාණන් වහන්සේ අහන්න කියලා ඒ කියන්නේ ආත්මයකට දැනෙනවා නම් සුඛ වේදනාවද දුක් වේදනාවද අදුක්ඛ සුඛ වේදනාවද ඔයාගේ ආත්මය කියලා අහන්න කියනවා හරි එතකොට බලන්න දැන් එහෙම අහපුවාම මොකද්ද කියන්නේ ආ අපි හිතමුකෝ සැප වේදනාව කියලා කිව්වා කියලා දුක් වේදනා ඇති වෙනකොට සැප වේදනාව තියෙනවාද දුක් වේදනාව හටගන්නකොට සැප වේදනාව තියෙනවද නැහැ එහෙනම් ආත්මේ කැඩිලා නේද? එතකොට කෙනෙක් කියයි දුක් වේදනාවයි ආත්මය කිව්වොත්. අදුක්ඛ සුඛ වේදනාව හට ගන්නකොට දුක් වේදනාව තියෙනවද? නෑ. නේද? එහෙනම් ඒක ආත්ම කොට ගන්න බෑ. එතකොට මේවා කියනකොට අපිට තේරෙනවා මේවා දැන් අපි දැන් ඇති ඔය කිව්වා. නේද? දැන් මේ කාරණාව ඇත්තයි. නමුත් මං කිව්වා කරන්න දෙයක් ගැන කතා කරන්න ඕනේ කියලා. නේද? ආත්මයේ සූත්‍රධර්මයේ විඥාන ස්ථිතීන් හතක් කියලා සඳහන් කරනවා. විඥානයේ පහළ වෙන තැන් නානත්ත් කායා නානත්ත් සංඥා නානත්ත් කායා ඒකත්ත් සංඥා ඒකත්ත් කායා නානත්ත් සංඥා ඔය විදිහට තැන් හතක්. ඉතින් මේවා ඔක්කොම සාකච්ඡා කරන්න පුළුවන් නේද? නමුත් අපි මේ වෙලාවේ ඊළඟට කතා කළ යුතු දැන් මේකේ වැඩිපුරම තියෙන පටිච්චසම්පාද ධර්මය ගැන. මේ මගේ මේ ජීවිතය මේ මොහොතේ මේ උපදිලා තියෙන ජීවිතය. මේ මොහොතේ මේ තියෙන ජීවිතය. මේ මොහොතේ හට ගන්න හට ගැනීම. සමහර ඒවා තේරුම් ගන්න බැයිද නැද්ද? නේද? සමහර ඒවා තේරුම් ගන්න බෑ. මට මාව තේරුම් ගන්න තාම බෑ. ඇයි ඒ? ඒ තේරුම් ගැනීම සඳහා හේතු විය යුතු සමහර දේවල් මගේ මානසිකාරයෙන් නැగిලා එන්නේ නැති හින්දා එහෙනම් මේ නාම පෙරහැරේ මට අවශ්‍ය කරන දේවල් වගේක් සකස් වෙවි සකස් වෙවි සකස් වෙවි එන්නේ නැති හින්දා මම මෙන්න මෙහෙම කියන්නම් මේ වේදනාවට සමවැදින ටිකක් වෙලා ඉන්න බෑ මම ඉස්සෙල්ලාම ඇහුවා බණ පටන් ගන්න වෙලාවේ සහනෙන්න ඉඳ කියලා. මම ඉතින් ඒ වෙලාවේ මේ අතට කොන ආයෙනම් දැන් චුට්ටක් සුවසේ ඉඳ මොකුත් නැතුව නිදහසේ දැන් චුට්ටක් ඉඳ කියලා මම බණ නවත්තනවා. නවත්තලා ඉන්නවා. මොකද වෙන්නේ? අපි කතා වුණා ඕලිමේ එනවා කියලා. මොනවද රෙන්නේ? ආ නරහින් එන ඒවා මෙහි හට ගන්නවා හට ගන්නවා හිතින් භාවනා කරනවා කියලා හිතියද? ඉන්නකොට මොකද කරන්නේ? අපි තුම අනිත්‍ය භාවනාව කරන්න කිව්වා කියලා. ආනාපාන සතිය කරන්න කිව්වා කියලා. ඉතින් ආනාපාන සතියට සම්බන්ධලා ඒක තුල ඉන්න හුස්ම දැනි දැනි ඉන්න කියලා කොහොම පටන් ගත්තා. පටන් අරන් ටිකක් වෙලා යනකොට රවුමේ ගිහිල්ලා ඊළඟ ටිකක් වෙලාවකින් මොකද මතක් වෙන්නේ? අපේ මම මේ ආනාපාන සතිය කරන ඉතින් මොනවද මේ හිතන්නේ කියලා ආයෙත් හිතට වැටෙනවා. අර බලන්න එක අරමුණකට මේ හිත වැටෙන්නේ නෑ අතීතයේ තිබුණා වූ කාමච්ඡන්ද ව්‍යාපාද මේ හිතේ හැකිලෙන ගති එහෙද සැකසහිත දේවල් නොසන්සුන්කම් ඒවා ඔක්කොම නැවත හේතු වෙවි ප්‍රත්‍ය වෙවි මේකටම මෙතන නැවත හට ගන්නවා මේ හිත හරියට නිකන් තේකෝපයක් වගේ හරි හරි තේකෝපයක් වගේ කියන්නේ මේ මම මේ අතන්ට කියනවා දැන් අපි අපි කවුරු හරි ගෙදර යනවා මං එනවා එහෙ. ආපු වෙලාවක මට හොඳ කිරිතේ එකක් හදලා දෙනවා. ඊළඟ පස්සේ එකක් හදලා දෙනවා. මම මේක වළඳලා කියනවා ඔය රසම තියෙන ඔය විදිහම තව ගිලම්පස් එකක් ඕනේ කියලා. හැබැයි පොඩ්ඩක්වත් වෙනස් වෙන්න බෑ කියනවා. පුළුවන් ද හදලා දෙන්න. ඇයි?